නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දරුවන්ගෙන් දෙමාපියන්ට සිදිය යුතු යුතුයකම් මොනවාද කියන එක. මොකද අපි පසුගිය සති කිහිපය පුරාම දෙමව්පියන්ගෙන් දරුවන්ට විය යුතු යුතුයකම් ගැනයි කතා කරේ. ඊට සාපේක්ෂව දරුවන්ගෙන් දෙමව්පියන්ට විය යුතු යුතුයකම් තියෙන්නේ ටිකයි. ඒ වගේම එතනින් එහාට සැමියාගෙන් බිරිඳට විය යුතු යුතුයකමයි බිරිඳගෙන් සැමියාට විය යුතු යුතුයකමයි කතා කරනවා. එතකොට මේ යුතුයකම් ගැන කතා කිරීමෙන් ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ කාරණා ඒ විදිහට කිරීම තුළින් ඒ ඒ පාර්ශව අතර අන්තර් සම්බන්ධතාවයේ මනාව දියුණු වෙනවා. පහසුවෙන් වාසය කිරීම පිණිස කුසලයේ හිස හිත හැතරීම පිණිස ප්‍රශ්න ගැටලු අර්බුද ඇති නොවීම පිණිස ඒ අන්තර් සම්බන්ධතාවය මනාව ක්‍රියාත්මක වීමයි මේකෙන් සිද්ධ වෙන්නේ. අපි බැලුවොත් එහෙම දැන් මෙතන බුදුරජාන් වහන්සේ ඒ සිංගාලෝවා සූත්‍රයේ දේශනා කරන දෙමව්පියන්ගෙන් දෙමව්පියන්ට දරුවන්ගෙන් සිදු යුතු යුතුයකම් මොනවාද කියන එක පළවෙනි කාරණාව තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන වයසට ගිය දෙමව්පියන්ව පෝෂණය කිරීම ඒ දරුවෙක්ගෙන් විය යුතු යුතුයකමක් විදිහට මොකද කෙනෙක් වයසට ගියපුවාම එයාට රැකිරක්ෂා කරලා හරි හම්බ කරලා ජීවත් වීමේ හැකියාව නැති වෙනවා. ඒ වගේම සමහරලාට වයසට යන්න යන්න කුඩා දරුවෙක්ට වගේ එයාගේ දේවල් හොයලා බලලා කිරීමේ අවශ්‍යතාවයක් උපදිනවා. එතකොට ඒ කාරණාවේ තමාට හැකියාව තිබියදීත් කවුරු හරි දරුවෙක් ඒ දෙමාපියන්ව පෝෂණය කරන්නේ නැත්නම් ඒක ඊටා බලවත් අසත්පුරුෂ භාවයක් බවට පත්වෙනවා. කෙලෙහි ගුණ නොසලකන ස්වභාවයක් බවට පත්වෙනවා. මොකද දැන් බුදුරයන් වහන්සේම දේශනා කරනවා තව තැනක දෙමව්පියෝ එකතු වෙලා දරුවෙක්ව මේ ලෝකෙට බිහි කරලා ඒ දරුවව හදලා වඩලා ඒ කරන්නා වූ උපකාරය තමන්ගේ දෙමව්පියන් දෙදෙනාව උරහිස් දෙකේ තියාගෙන කවලපෝල උපස්ථාන කරත් අවුරුදු 100ක් ඒ දරුවට ඒක ගෙවල ඉවර කරන්න බෑ කියනවා. ඒ තරම් මහා උපකාරයක් ඒ දෙමව්පියෝ දෙන්න ඒ දරුවට කරලා තියෙනවා. එතකොට ඒ ස්වභාවයේ තියෙද්දී කවුරු හරි දරුවෙක් ඒ තමන්ගේ වයසට ගිය දෙමව්පියන්ව පෝෂණය කිරීම කරන්නේ නැත්නම් ඒක කිසිසේත්ම මේ සුදුසු කාරණාවක් නෙමෙයි. බුද්ධ දේශනාව එක තැනක තියෙනවා එක ස්වාමීන් වහන්සේ නමක් පැවිදි වෙනවා. ඒ පැවිදි වෙලා දෙමව්පියෝ දෙන්න සල්ලි භාගෙ තියෙන දෙමව්පියෝ දෙන්නේ මේ ස්වාමීන් වහන්සේ පැවිදුණාට පස්සේ පැවිදිලා කාලයක් දැන් වෙන තැනක වාසය කරනවා සිල් ගුණදන් රකිමින්. ඊට පස්සේ අවුරුදු ගණනාවකට පස්සේ ආරංචි වෙනවා ඒ තමන්ගේ දෙමව්පියෝ හිටපු පැත්තේ ඉඳලා ඇවිල්ලා පැවිදි වෙච්ච තව ස්වාමීන් වහන්සේ නමක්ව හම්බෙනවා. ඒ ස්වාමීන් වහන්සේගෙන් ආරංචි වෙනවා මේ විස්තර විමසලා බලද්දී ඒ සිටු ගෙදර තිබුණුවේ ධනය ඔක්කොම විනාස වෙලා ගිහිල්ලා ඒ දෙමව්පිය දෙන්න පාරට වැටලා මේ හිඟාකන ස්වභාවයට පත් වෙලා කියලා. ඊට පස්සේ ඒක ඇහුවට පස්සේ අර සාමින්නාසට හිතට ගොඩාක් දුකයි. එහෙම ආරංචි වුණාට පස්සේ ඒ භික්ෂුන් වහන්සේ මොකද කරන්නේ? ඒ ගමට යනවා. දැන් මේ ස්වාමින්වහන්සේ සිවුරු අරින්න කැමතිත් නැහැ. ඒ වුණාට අම්මා තාත්තව බලා ගන්නත් ඕනේ. ඊට පස්සේ ඒ අම්මා තාත්තව ගෙනල්ලා එක තැනක රඳවලා මේ ස්වාමින්වහන්සේ පිණ්ඩපාත යනවා පිණ්ඩපාත ගිහිල්ලා ලැබෙන දානේ අම්මා තාත්තට කෑම විදිහට දෙනවා දීලා මේ මේ ස්වාමින්වහන්සේ ඉතුරුනොත් වළඳනවා ඊට පස්සේ වෙන මොනවා හරි වස්ත්‍ර හම්බුනහම ඒ වගේ අම්මා තාත්තට ඒ ඇඳුම් දෙනවා බෙහෙත් හම්බුනොත් ඒව දෙනවා දීලා ඉතුරු දෙයක්කින් මේ ස්වාමින්වහන්සේ යැපෙන්න පටන් ගන්නවා ඊට පස්සේ ඔහොම කරලා මේ ස්වාමින්වහන්සේත් බොහොම දුර්වල ස්වභාවයකින් ඉන්නවා ඔය කාරණාව භික්ෂුන් වහන්සේලාගෙන් බුදුරයන් වහන්සේට සැලවෙනවා මිනිස්සු ශ්‍රද්ධාවෙන් පූජ කරපු දේවල් සංඝයා උස්සා මේ ස්වාමින් වහන්සේ මේ ගිහියයට දෙනවා කියලා. ඊට පස්සේ බුදුරයන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේව කැඳවලා අහනවා. එහෙම කරාද කියලා. ඊට පස්සේ ඔව් කියනවා. කාට දුන්නේ කියලා අහනවා. <clears throat> ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි අම්මට තාත්තටයි ඒ දෙන්න මෙන්න මේ විදිහට කාත් කවුරුත් නැතුව අසරණ වෙලා ඉන්නේ. ඉතින් මම සිවුරු ඇරලා යන්න කැමතිත් නැහැ. ඒ දෙන්නව පෝෂණය කරන්නත් ඕනේ. ඒ හින්දා මම මේ විදිහට කරා කියනවා. එතකොට ශ්‍රද්ධාවන්ත හිතමිතුරනේ ඒ කාරණාවේදී බුදුරයන් වහන්සේ සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. ඒ කාරණාව. හරි ලස්සනයි. එතන ඒ දහම් කාරණා සාදු සාදු කියලා අනුමෝදන් වෙලා බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ පින්වත් භික්ෂුව ඔබ බුදුරයන් වහන්සේලා ගිය මාර්ගයේ යන්න කියනවා. ඒ කියන්නේ බුදුරයන් වහන්සේ කලින් ජීවිතවල ඒ බෝසත්යන් වහන්සේ විදිහට කරපු දේවල් ඔබ කරන්න කියනවා. පැහැදිලිද? එතකොට ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ කෙලින්ම අනුමත කරනවා ඊට පස්සේ ඒ වගේ අවස්ථාවකදී දෙමව්පියන්ට දෙන්න කියනවා තමන් උත්සාහ සංඝයා උත්සාහ කියලා පූජා කරපු දේ වුණත් දෙමව්පියන්ට දීලා පෝෂණය කරන්න අනුදැන වදාරලා තියෙනවා. එතකොට ඒ වගේ දෙමව්පිය උපස්ථානයේ බුදුරජාණන් වහන්සේ එච්චර වර්ණනා කරලා තියෙනවා. ඒක දරුවෙක්ට අප්‍රමාණ පින්ඩැස්වීම පිණිස හේතු වන්නා වූ කාරණා බවටත්පත් වෙනවා. දැන් ඔබ දන්නවා ඇති බුද්ධ දේශනාවෙම තියෙනවා රහතන් වහන්සේ නමක් ඝාතනය කරොත් ආනන්තරීය පාප කර්මයක් සිද්ධ වෙනවා. ඒත් ඊට පස්සේ දෙමාපියෝ දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ව ඝාතනය කරොත් ආනන්තරීය පාප කර්මයක් කල්පයක් නිරයේ පැසෙන කර්මයක් එයාගේ ජීවිතේ රැස් වෙනවා. එතකොට ඒකේ අනිත් පැත්ත බලන්න එහෙනම් රහතන් වහන්සේ නමකට උපස්ථානයක් කළොත් කොයිතරම්නම් පිනක් රැස් වෙනවද ඊට පස්සේ බලන්න දෙමව්පියෝ දෙන්නට උපස්ථාන කරොත් පෝෂණය කරොත් කොයිතරම්නම් එයාගේ ජීවිතයට පිනක් රැස් වෙනවද කියන කාරණාවත් බලන්න ඕනේ ඊට පස්සේ අපි ඒකේ දෙවෙනි කාරණාව බැලුවොත් එහෙම දෙමව්පියන්ගේ අවශ්‍යතා සොයා බලා ඉටු කිරීම කියන කාරණාව දරුවෙක්ගෙන් දෙමව්පියන්ට විය යුතු යුතුයකමක් විදිහට බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒ කියන්නේ ආහාර පාන දීම ඇඳුම් දීලා පෝෂණය කිරීම කියන්නේ එක කාරණාවක්. ඊට අමතරව තව ගොඩක් අවශ්‍යතා තියෙන්න පුළුවන් නේ. බෙහෙත් හේත් වල අවශ්‍යතා තියෙන්න පුළුවන්. ඊට පස්සේ දෙමාපියන්ට නිදාසේ බණ භාවනා කරගන්න ධර්මයේ හැසිරෙන්න ඒ වගේ අවශ්‍යතා තියෙන්න පුළුවන් නේ. අන්න ඒ වගේ නොයෙක් අවශ්‍යතා තියෙන්න පුළුවන් තව අන්න ඒවා සොයා බලා ඉටු කරම දරුවෙක්ගෙන් දෙමව්පියකට සිදිය යුතු යුතුයකමක් කියනවා. බොහෝ නිවාසවල ඇතරම ওই ස්වභාවයන් නෙමේ තියෙන්නේ. වයසට ගිය දෙමව්පියොනුත් ඒ දරුවන්ගේ දරුවන්ගේ තමන්ගේ මුණුබුරන්ගේ අවශ්‍යතා සොයා බලා ඉටු කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක ඇත්තටම කිසිසේත්ම කළ යුතු වැඩපිළිවෙලක් නෙමෙයි. ඒක ඒ වයසට ගිය දෙමව්පියන්ට කරන්නා වූ අයහපතක්. ඇත්තටම ඒතොර කෙනෙක් වයසට ගියාට පස්සේ යාට තව ටික කාලයයි මේ ලෝකේ ජීවත් වෙන්න තියෙන්නේ. අවුරුදු සමහරලාවට 15ක් වෙන්න පුළුවන් 20ක් වෙන්න පුළුවන්. ඒ වගේ කාලෙදී තමන්ගේ දේවල්ම තමන්ගේ දරුවන්ගේ කටයුතු ආදී දේවල් ඒ වයසට ගිය දෙමව්පියන්ගෙන් කරගන්න දරුවෙක් බලාපොරොත්තු වෙනවා ඒ දරුවා ඒ දෙමව්පියන්ට මේ මහත් වූ අයහපතක් කරන්නේ එහෙම නෙමෙයි කරන්න ඕනේ. ඒ දෙමව්පියන්ට පුළුවන් තරම් නිදහස දෙන්න ඕනේ. නිදහස දීලා ඒ අයට බණ භාවනා කරගන්න, භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න, ධර්ම ශ්‍රවණය කරන්න, නිස් තමන්ගේ හිත හදාගන්න, නිස්කලංකේ ඒ කටයුතු කරගන්න තනිකරම මේ අවස්ථාව ඒ අවශ්‍යතා හොයා බලා ඉටු කිරීමක් කරන්න ඕනේ. ඒක තමයි ඇත්තටම දරුවෙක් දෙමව්පියන්ට කළ යුතු දේ. ඒ කාරණාවේදී නම් බොහෝ දෙනාගෙන් ඒක හරියට වෙන බවක් අපිට පෙනෙන්නේ නැහැ. කලාතුරකින් ඉන්න ඒ විදිහට කරන අය හැබැයි බොහෝ දෙනා කරන්නේ තමන්ගේ මුණුබුරන් ඒ කියන්නේ දරුවෝ බලන්නේ තමන්ගේ දරුවන්ගේ කටයුතු ඒ දෙමව්පිය ලව්ව කරවන්නේ. ඇත්තටම දෙමව එතකොට ඒ ආච්චී සීයත් බොහොම කැමැත්තෙන් ඒක කරනවා. මොකද ඒ අය දරුවන්ට ආදරේ, දරුවන්ගේ දරුවන්ටත් ආදරේ. ඒ හින්දා ඒ දෙන්න බොහොම කැමැත්තෙන් කරනවා. හැබැයි ඒ නිසාම ඒ අයගේ හිත ඒ දරුව කෙරෙහි බැඳී යනවා. බැඳී ගිහිල්ලා මරණයටපත් වෙනකොට ඒ අය අන්තිම කාලෙත් ධර්මයේ ඇසිරීමක් කියලා දෙයක් කරලා නැහැ. ඒතර මුල් කාලෙත් ඉගෙන ගන්න කටයුතු ඒ දේවල් හින්දා ධර්මයේ ඇසිරීමක් කරලා නැහැ. මැදි වයසෙදිත් ඒ තමන්ගේ දරුවව හදන රැකිරක්ෂා කටයුතු හින්දා හරියට ධර්මයේ ඇසිරෙන්න ඒ අයට හම්බුන්නේ නැහැ. අන්තිම වයසෙදිත් ඒ අයට දරුවන්ගේ දරුවන්ගේ කටයුතු හොයලා බලලා ඒ දේවල් කරන්න වීම නිසා ධර්මයේ සෙරෙන්න අවස්ථාව ලැබිලා නැහැ. ඒක හරිම අවාසනාවක්. එතකොට ඔබ කවදාකවත් ඒ කාරණාව දෙමව්පියන්ට ඒ විදිහට කරන්න එපා. ඒ හින්දා තනිකරම ඒ තමන්ගේ දේ තමන්ට පුළුවන් විදිහට කරගන්නේ. දැන් පිටරටවල ගියපුවාම ඒ අය ওই දරුවෝ හදන්නේ නේද? දරුවෝ හදලා තමන්ට පුළුවන් විදිහට ඒක කරගෙන යනවනේ. ඒ විදිහට දැන් සමහරලාට බැලුවොත් අපේ දෙමව්පිය හරි ඒ අය බැලුවොත් එහෙම ඒ අය තමන්ට පුළුවන් විදිහට ඒ දරුවෝ හදලා තියෙනවා. දරුවෝ හදලා රැක බලාගෙන පෝෂණය කරලා තියෙනවා. ඒ විදිහට ඒ හින්දා අපි ඒ දෙමව්පියන්ගෙන් තමන්ගේ දරුවන්ව බලාගන්නා වගේ දෙයක් කවදාකවත් කරන්න අවශ්‍ය හොඳ නෑ. ඒක දෙමව්පියන්ගෙන් දරුවෙට වෙන්න ඕනි යුතුයකමකුත් නෙමෙයි. දරුවෙක්ගෙන් දෙමව්පියන්ට වෙන අසාධාරණයක් ඒක. අසාධාරණයක්. ඒ අසාධාරණේ නොකළ යුතුයි කියන එකයි අපේ අදහස. ඊළං කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුල පරපුර රැක ගැනීම කියලා. කුල වංශය කියන එක. ඒ කියන්නේ දෙමව්පියන්ගෙන් අපි එනකොට දෙමව්පියන්ට අමතරව තව අපේ ඥාති අය ඉන්න පුළුවන් නේද? අපිට මාමල වෙන අය, ආච්චිලා වෙන අය, සීයලා වෙන අය, නැන්දලා ඒ වගේ අය ඉන්න පුළුවන්. ඊට පස්සේ එතකොට ඒ දැන් ඒ කුල પરම්පරාවල් විදිහට තියෙන්නේ. තව බොහෝ ඥාති පිරිස් එහෙම ඉන්නවා. එතකොට ඒවාගේ අය ඒ අයවත් රැක ගැනීම දරුවෙක්ගෙන් දෙමව්පියන්ට වෙන්න ඕන යුතුයකමක් විදිහට බුදුරණාහි කියනවා. ඒ වගේම තමයි උතන තව කොටසක් තියෙනවා. ඒ කියන්නේ දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා විවාහ වෙච්ච දරුවෙක්ගෙන් තමාගේ දරු මුණුබුරෙක් බිහි කරගෙන ඉදිරියට තමන්ගේ පරම්පරාවේ යයි කියලා එකකුත් බලාපොරොත්තු වෙනවා. ඒක මේ ලෝකේ ස්වභාවය කෙනෙක් බලාපොරොත්තු වෙන කාරණාවක්. එතකොට ඒකත් ගිහි ගෙදර වාසය කරන දරුවෙක්ගෙන් දෙමව්පියන්ට විය යුතු යුතුයකමක් විදියට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි ශ්‍රද්ධාවන්ත හිතමිතුරනේ දෙමව්පියන්ගෙන් ඒ ලැබුණු දායාද ඒ අය අදහස් කරනපු පරිදි ආරක්ෂා කිරීම දරුවෙක්ගෙන් දෙමව්පියන්ට විය යුතු යුතුයකමක්. ඒ කියන්නේ සමහරලාට ඒ දෙමව්පිය හරි හම්බ කරපු ධනෙ නැත්තම් දෙමව්පියන්ගෙන් දෙමව්පියෝ ඒ අයට දීපු ඒ වතු පිටි ආදී දේවල් දරුවන්ට දායාද විදිහට වුන් දෙනවා. ඒ දෙනකොට ඒ සමහර දෙමව්පියෝ කියනවා මෙන්න මේක අපේ මුල් ගෙදර මේ මේ මං ඕකටියට දෙනවා අපේ අම්මලා තාත්තලාත් හිටියේ මේ ගෙදරමයි අපේ ආච්චිලා සීලාත් හිටියේ මේ ගෙදරමයි එතකොට මේ ගෙදර අපි මේ අපි බොහොම ආසාවෙන් හිටපු තැනක් ආදරය කරපු තැනක් ඒක අපි ඔයාට දැන් දෙනවා කියලා හැබැයි මේ ගෙදර රැක බලා ගන්න ආරක්ෂා කරන්න කියලා අන්න ඒ වගේ ඉල්ලීම් කරනවා සමහරලාවට ඊට පස්සේ සමහරට අපිත් දන්න සමහර වතු පිටියර මේ දෙනකොට ඒ වගේ අදහසක් දෙමව්පියන්ගේ තියෙනවා. එතකොට සමහර දරුවෝ ඒ දෙයක් ගැන සලකන්නේ නැතුව ඒ දේවල් විකුණලා Tamanට කැමති ආකාරයෙන් කරොත් ඒක අර සමහරලාට අර දෙමව්පියෝ මැරෙනකන් ඒක විඳවන කාරණාවක් බවට පත් වෙනවා. පැහැදිලිද? ඒ දෙමව්පියෝ කැමැත්තෙන් ඒක සිද්ධ වෙනවා කියන එක වෙනම කාරණාවක්. කැමැත්තෙන් කියන්නේ බලෙන් කැමැත්ත අරගෙන නෙමෙයි. ඒ වතු පිටි අපි හිතමු ගොඩක් තියෙනවා කියලා අක්කර කීපයක් තියෙනවනම් ආ කමන්නේ එතන අක්කරයක් දෙකක් විකුණලා ඔයාට මේක කරගන්න පුළුවන් කියලා දෙමව්පියෝ කියනවා නම් ඒක කරා කියලා ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව අර බොහෝ විට ඒ කට්ටිය හිටපු ගෙවල් දොරවල් වලින් ඒ කට්ටියව අයින් කරලා ඒ දේවල් විකුණලා ඒ වගේ දේවල් කරොත් එහෙම ඒක ඒ දෙමව්පියෝ මැරණකම් ගොඩක් වෙලාට පසුතැවිලි වෙන කාරණාවක් බවට පත් වෙනවා දරුවන්ට සමහරවිට කියන්නේ හැබැයි හිතෙන් ගොඩාක් දුක් වෙනවා ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙමව්පියන්ගෙන් ලැබුණු දේවල් දායාද ඒ කට්ටිය අදහස් කරපු පරිදි ආරක්ෂා කිරීම දරුවෙක් කළ යුතු දෙයක් කියලා. පැහැදිලි නේද? මොකද ඒවා ඇත්තට දරුවෝ හම්බ කරපු දෙයක් නෙමෙයිනේ. දෙමව්පියන්ට අයිතිව තිබ්බ දෙයක්නේ. එතකොට එයා එක දරුවන්ට දෙන්නේ ආදරයෙන් ඒ ආදරෙන් දෙන කෙන ආදරෙන් එක ලබා ගත්තාම ආදරෙන් ආදරෙන් ඒක Tamanට ලැබුණාම Taman ඒ තමන්ට ආදරෙන් ඒ දීපු අය ඒ ගැන අදහස් කරපු විදිහට ආරක්ෂා කිරීමත් තමන්ගේ යුතුයකමක් බවට පත් වෙනවා. අවසාන කාරණාව තමයි මියගේ දෙමව්පියන්ට දන් දීලා පින් අනුමෝදන් කිරීම දරුවෙක්ගෙන් වෙන්න යන යුතුයකමක්. ඒ කියන්නේ අපි මේ කාරණාව නම් ඇතට ලංකාවේ කට්ටිය බොහෝ සෙයින් සිංහල බෞද්ධය කරනවා. එතකොට ඒක අපි බොහොම අනුමෝදන් විය යුතු කාරණාවක්. ඊළඟට සද්ධාවන්ත හිතමිතුරනේ අපි මෙතනම බලමු සැමියාගෙන් බිරිඳටත් බිරිඳගෙන් සැමියාටත් වෙන්න ඕන යුතුයකම් පිළිබඳව මුලින්ම සැමියාගෙන් බිරිඳට වෙන්න වෙන යුතුයකම් වල පළවෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සම්මානනාය කියලා. ඒ කියන්නේ බිරිඳට ගෞරව කිරීම, ප්‍රශංසා කිරීම කියන කාරණාව. ඔන්න ওই කාරණාවෙදි නම් ගොඩාක් ලංකාවේ අයගෙත් මම ওই කාරණාවේ දුර්වලතා දකිනවා. ඒ කියන්නේ එයා බිරිඳව නිකන් පහත් කරලා හිතන ස්වභාවයකින් දකිනවා ගොඩක් අය. නිකන් එයා සෙකන්ඩ් ක්ලාස් විදිහට නිකන් තර්ඩ් ක්ලාස් එකේ වගේ නිකන් පොඩක් පහලින් තියලා ඒක මේ වැරදි ආදර්ශකින් අපිට ලැබිච්ච දෙයක් ඇත්තටම මේ බෞද්ධ ක්‍රමයේ නෙමෙයි ඒක ඉන්දියානු ආభాෂයක් වෙන්නත් පුළුවන් වැරදි ආభాෂයක් ඒක. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ කියන විදිහට නොකළ යුතු දෙයක් බිරිඳට ගෞරව කරන්න ඕනේ. අපි ඔබට කිව්වා ගෞරවය කියන්නේ මේ මෛත්‍රී උපේක්ෂාවනේ. එයා ගැන මෛත්‍රිය තියෙනවා, උපේක්ෂාව තියෙනවා, පහත් කරලා දකින්නේ දරුවෙක්ට උනත් ගෞරව කරන්න කියලා අපි ඔබට කිව්වේ දේශනාවට අනුව ඒක ඒ විදිහයි තියෙන්නේ. ඒ ඒ විදිහට තමන්ගේ බිරිඳට ගෞරව කරන්න ඕනේ. ගෞරව කරනවා කියලා කියන්නේ මේ වන්දනමාන කරනවා කියන එක නෙමෙයි. එයාට ලැබිය යුතු ගෞරවය ලැබෙන්න ඕනේ. ඊට පස්සේ එයාව ප්‍රශංසා කරන්න ඕනේ. ඒ කාරණාවත් හරි වැදගත් කාරණාවක් ඒ ගෞරව ප්‍රශංසා කිරීම. ඒ කියන්නේ ඒ කාන්තාවගේ මානසිකත්වය තමයි එයා තමන්ගේ හදවතින් තමයි හිතන්නේ. කියන්නේ හැඟීමෙන් තමයි හිතන්න කටයුතු කරන්නේ. ඒ නිසාම එයාට ලැබෙන ප්‍රශංසා කිරීමක් වේවා එයාට ලැබෙන නින්දාවක් වේවා ඒ දෙකම ගැනම එයා බොහොම හැඟීම් සහගත වෙනවා. හැඟීම් ගොඩාක් එයාගේ ඒ නිසා මේ තීරෝ වෙන ස්වභාවයකට පත් වෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් තමන්ගේ බිරිඳට ප්‍රශංසා කරොත් එහෙම ඒක එයාට බොහොම සතුට පිණිස හේතු වන්නා වූ කාරණාවක් බවට පත් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ සැමියෙක්ගෙන් බිරිඳට විය යුතු යුතුයකමක් විදිහට පෙන්ලා දෙනවා. එතකොට ඔබට ඒ කාරණාව කරන්න පුළුවන්. දැන් ඔබට සමහරලාවට දරුවෝ ඉස්සරහා තමන්ගේ බිරිඳව ප්‍රශංසා කරන්න පුළුවන්නේ එයාගේ තියෙන යහපත් කාරණා කියලා මේ අම්මා මේ මේ මේ දේවල් ඔකටිට කරනවා ඒ හින්දා මේ ඔය කට්ටිය කොච්චර පහසුවෙන් ඉන්නවද කියලා ප්‍රශංසා කරන්න පුළුවන් ඊට පස්සේ සැමියාගේ තව ඥාතීන් ආපු වෙලාව හිත මිත්‍රාදීන් ඉස්සරහත් බිරිඳව ප්‍රශංසා කරන්න පුළුවන්. මෙන්න මේ අපේ බිරිඳ තමයි මේ දේවල් ඔක්කොම මේ විදිහට හොයලා බලලා කරන්නේ. ඒ හින්දා මට හරි පහසුවක් ඒක කියලා ඒක ප්‍රශංසා කරන්න පුළුවන්. එතකොට ඒ කාරණාවේදී ඒ සාමාන්‍ය කාන්තාවගේ ස්වභාවය තමයි ගොඩාක් සතුට වෙනවා ඒක. අපිට හිතාගන්න පිරිමි කෙනෙක්ට හිතාගන්න බැරි විදියට එයා එකෙන් සතුට වෙනවා. සමහරලාට මාස ගාණක් ඒ සතුට තියෙන්නත් පුළුවන්. ඒ වගේ ස්වභාවයකටපත් වෙනවා. ඉතින් ඒ හින්දා <clears throat> ඒක සැමියෙක්ගෙන් බිරිඳකට යුතු උතුකමක් විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකෙම අනිත් පැත්ත තමයි ඊලංකාරණාව අනවමානනාය කියනවා. ඒ කියන්නේ හෙලා දැකීම් පහත් කොට කතා කිරීම නොකිරීම. ඒකත් අතිශයින්ම වැදගත්. මොකද අර හැඟීම් සහගත ස්වභාවය ගොඩක් වැඩි හින්දා එයාට කරන අවමානය එහෙම් පිටින්ම ඒකේ හිතේ බොහෝ වෙලාවට ගලේ කෙටෝ වගේ හිටිනවා. සාමාන්‍ය කාන්තාවගේ ස්වභාවය මේ කියන්නේ. එතකොට ඒ හින්දා තමයි අවුරුදු 5කට කලින් කියපු වචනේ අවුරුදු 10කට කලින් කියපු එකත් සමහරවිට මැරෙනකනුත් මතකයි. අවුරුදු 50 30ක් අතරයක් ගිහිල්ලා වුණත් එදා ඔයා මට මෙන්න මේ විදිහට කතා කරා කියලා ඒක කියනවා. එතකොට ඒ එතකොට ඒක එදාටත් මතක හිටින්නේ. එතකොට ඒ අතර කාලෙත් බොහෝ වෙලාවට ඒක මතක් කර කර එයා දුක්, පීඩා, අපහසුතා මානසිකව විඳවනවා. මේ මේ කාරණාවේදී ගොඩක් සැමියන්ගේ අතින් මේ දුර්වලතාවය වෙනවා. එයාගේ කෙරෙන්න ඕනි යුතුයකමක් කෙරෙන්නේ නැහැ. කියන්නේ අඩුපාඩුවක් තියෙන්න පුළුවන් කෙනෙක්ගේ අඩුපාඩුවක් වැරද්දක් තියෙන්න පුළුවන් ඒක පෙන්ලා දෙනකොට මෛත්‍රී උපේක්ෂාවෙන් පෙන්ලා දෙන්න ඕනේ. ඒක අනිවාර්යෙන් එයා ඇසිය යුතුයි කියලා අපි බලෙන් මේ ඇඟේ ගහන විදිහට නෙමෙයි ආදරෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි ධර්මයේ එතන තියෙන. ඒ ධර්ම ස්වභාවය ඉක්මවා ගිහිල්ලා හෙලා දකින පහත් කරන විදිහට කතා කරලා වචන ප්‍රකාශ කිරීම මම ගොඩාක් වෙලාවට දැකලා තියෙනවා පිරිම් පාර්ශවය අතින් සිද්ධ වෙනවා. ඒක අර අයගේ ඒ කාන්තාවන්ගේ හිත් බොහෝ දුක් පීඩාවට පත්වීම පිණිස හේතු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒකේ අර අපි කියනවා නම් කියන්නේ කොහොමද? ඒකේ අනිෂ්ට ප්‍රතිඵලත් ඒ පිරිම් පාර්ශවය කරා එනවා. ඒ කියන්නේ නොඑක් ආකාරයෙන් එයා ඒකේ ඊට පස්සේ කාන්තාවගේ හිතේ තමන්ගේ ඇතිවෙච්ච පීඩාව තරහ ගතිය එයා නොඑක් විදියට ප්‍රකට කරනවා වෙන වෙන ක්‍රමවලින්. දවස 31 කරන කටයුතු වලින් වෙන්න පුළුවන් නොඑක් විදිහට. ඒක ප්‍රකට කරනවා සති ගණන් වුණත් ප්‍රකට කරනවා වෙන්න පුළුවන්. මාස ගණන් වුණත් වෙන්න ඒ විදිහේ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් අපි අහලත් තියෙනවා, දැකලත් තියෙනවා. ඒ හින්දා ඒකට කරන්න තියෙන හොඳම විදිය තමයි අවමන් නොකිරීම. නේද? අපි කෙනෙක්ව කිසිම කෙනෙක්ව හෙලා දැකලා පහත් කරන එකක් මේ ධර්ම මාර්ගයේ නෑ නේද? අපිට යම් කිසි කෙනෙක්ගේ වරදක් දැක්කොත් ඒක මෛත්‍රී උපේක්ෂාවෙන් පෙන්ලා දෙන්න ඕනේ. ඒකත් ආදරෙන් කතා කරලා පෙන්ලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. හදාගන්නේ නැත්තම් ඒ ගැන උපේක්ෂාවටපත් වෙන්න වෙනවා අපිටනේ. හැමෝම ਸਰව සම්පූර්ණ නෑ නේද? කිසි කෙනෙක් ਸਰව සම්පූර්ණ නෑනේ. ඒ හින්දා අපි පුළුවන් විදිහට ඒ කාරණා පෙන්ලා දෙනවා. ඒක අපි මෛත්‍රියෙන් ආදර සහගතව කිව්වොත් එහෙම අහන ස්වභාවයත් ගොඩාක් වැඩි. එහෙම නැතුව අපි හෙලා දැකලා පහත් කරලා කතා කරලා ඒ කටයුතු කරොත් එහෙම එතනදී ලොකු ප්‍රශ්න ගැට්ටුවලට යනවා. ගෙවල් වල තියෙන ප්‍රශ්න ගැට්ටුවල ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඔන්න ඔය කාරණාව. එතකොට මේ හෙලා දැකීම් පහත් කිරීම කියන කාරණාව මේ තව පිරිසක් ඉස්සරහා වුණොත් එහෙම ඒක තවත් ප්‍රබල බවට පත් වෙනවා. ඊළඟ කාරණාව තමයි සැමියෙක්ගේ බිරිඳකට විය යුතු යුතුයකමක් විදිහට දකින බිරිඳව ඉක්මවා කාමයේ වර්ධව ඇසිරීමෙන් වැළකීම. ඒකත් වැදගත්. ඒක නම් හැමෝටම තේරෙනවා. එතකොට ඒ වගේ කාරණාවකට කාන්තාවකට සමාව දෙන්න බැරි ස්වභාවයටපත් වෙනවා. ඒ කියන්නේ කවදාවත් සමාව ලැබෙන්නේ නැති වැරදක් වගේ ස්වභාවයටපත් වෙනවා. එහෙම එකක් තමාගේ ස්වාමියා අතින් සිද්ධ වුණොත් එහෙම. ඒක ඔබ ඕන තරම් සමාජයේ අහලා දැකලා ඇති. මොකද එයාගේ හැඟීම් සහගත ස්වභාවය ගොඩාක් වැඩි හින්දා ඒකින්දා ඒ කිසිසේත්ම නොකළ යුතු කාරණාව. ඊට පස්සේ තව විශේෂ කාරණා දෙකක් මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකේ පළවෙනි කාරණාව තමයි gedara කටයුතු වල අධිපති බව ඇයට පැවරීම. ඉස්සරිය වොස්සක් ගේන කියලා පාලියෙන් කියනවා එකට. ඒක හරි වැදගත් ශ්‍රද්ධාවන්ත හිතමිතුරන්. ඒ කියන්නේ දැන් පිරිමියා gedara හිටියට gedara කටයුතු කොහොමද වෙන්න ඕනි කියන එක තීරණය කරන්න ඕනි කාන්තාව කියනවා. පැහැදිලිද? ඒක සාමාන්‍යයෙන් කාන්තාවක් බලාපොරොත්තු වෙන දෙයක්. ඒ කියන්නේ අපි ඒක සරලව කිව්වොත් එහෙම මේ gedara ගාන්න ඕනේ තින්ත එක මොන පාටද? අර කියන්නේ නේද නෝනට හරියන පාට තියෙන්නත් ඕනි කියලා කියන්නේ. අන්න ඒ වගේ gedara ගාන්න ඕනේ තින්ත මොන පාටද? ඊට පස්සේ අපි හිතමු තව මොන විදිහේ පුටු සෙටියක්ද මෙතන තියෙන්න ඕනේ. ඒක කොයි විදිහටද තියෙන්න ඕනේ කියන කාරණාව. අද උයන්න ඕනේ මොනවද කියන කාරණාව. ඒ වගේ අර ගෙදර ඊට පස්සේ මල් පෝච්චි කොහෙද තියෙන්න ඕනේ. මොන මල්ද තියෙන්න ඕනේ. ඒ වගේ ඒ කාරණාවල් කාන්තාවට ඒකේ අධිපතිභාවය දෙන්න කියනවා. ඒකේ දැන් පිරිමි කෙනාට පුළුවන් ඒක සාකච්ඡා කරන්න. හැබැයි ෆයිනල් ඩිසිෂන් එක කාන්තාවගේ අතේ තියෙන්න ඕනි කියනවා. මොකද ඒකටත් හේතුව ඇත්තටම ඒ කාරණා අපිට ඕන පිරිමි කෙනෙක් ඒ පිරිමි කෙනාගේ බලය පාවිච්චි කරලා ඒක නෑ මේක මෙහෙමයි තියන්න ඕනි කියලා තියන්න පුළුවන්. හැබැයි ඒකත් එක්ක ඒ කාන්තාව බොහෝ වෙලාවට දුක් පීඩා විඳිනවා මානසිකව. එයාගේ හිත ඒ කියන්නේ අපි හිතමුකෝ ඒ මල් පෝච්චියක් අපි වැරදි තැනක තිබ්බොත් එහෙම ඒක දකින දකින වාරයක් පාසා සාමාන්‍ය කාන්තාවගේ ස්වභාවය තමයි එයා හිතෙන් දුක් විඳිනවා. හිතෙන් අපහසුතාවයට පතන මං කොච්චර කිව්වත් ඒක මෙහෙම කරානේ මෙහෙමයි මෙහෙමයි කියලා ඉවරලා ඒකෙන් ගොඩාක් ප්‍රශ්න ගැටලු අපිට හිතා ගන්න බැරි විදිහේ ප්‍රශ්න ගැටලු රාශියකට යනවා සාමාන්‍ය කාන්තාවගේ මානසිකත්වයේ. මේක හැබැයි ධර්මයේ හැසිරලා මෛත්‍රී උපේක්ෂාව දිනු කරපුවාම වෙනස් වෙනවා. බුදුරයන් වහන්සේ මේ කියන්නේ සාමාන්‍ය කාන්තාවගේ මේ මානසිකත්වයේ අල්ලලා මේ කාරණාවල් කියන්නේ. ඒ හින්දා මේ gedara කටයුතු වල අධිපති භාවය ඇයට පවර යුතු අවශ්‍යතාවයක් තියෙනවා. ඒ කාරණාවේදී ඔන්න ඔතන ලොකු ප්‍රශ්නයක් වෙනවා නැන්දම්මලේලි ගැටුම ලංකාවේ ඇති වෙන්නෙත් ඔන්න ඔය ප්‍රශ්නේ හින්දා. එතකොට gedara කටයුතු වල අධිපතිභාවය කලින් දැරුවේ <clears throat> නැන්දම්මා. ඒ කියන්නේ ස්වාමියාගේ අම්මා. එතකොට ඒ අම්මා අම්මා කැමති නැහැ ඒ අධිපතිභාවය දුවට පවරන්න. එතකොට අම්මා කියනවා ඒක හරියන්නේ නැහැ. ඕක අපි ඉස්සරින්දන් කරේ මේ විදිහයි. මේක මෙහෙමයි වෙන්න ඕනේ. ඕවා උයලා මං කැමති නැහැ. ඕවා උයනවාට මෙන්න මේවා තමයි උයන්න ඕනේ කියලා ඒ නැන්දම්මා දානවා ප්‍රශ්නයක්. එතකොට ඒ කාරණාව හින්දා දැන් ඒ හැබැයි ඒක ලේලි එයත් කාන්තාවක් එයා බලාපොරොත්තු වෙනවා ඒ කාරණා එයාට ඕන විදිහට වෙන්න ඕනි කියන එක. ඒකත් එක තමයි නැන්දම්ම ලේලි ප්‍රශ්නේ හටගන්නේ. එතකොට ඇත්තටම ඔතනදී නම් කියන්න තියෙන කාරණාව තමයි දැන් ඒ වගේ වෙලාවක ඒක ඒක අධිපතිභාවද ලැබෙන්ඩ ඕනි ලේලිට ඒක තමයි ඇත්ත කතාව නැන්දම්මා කියන කෙන කැන දැන් ස්වාමියගේ අම්මා කියන කෙන තනිකරම ඒක ඒකෙන් ඉවත් වෙලා බණභාවනාවක් කරගෙන පැත්ත කරලා වෙන්න ඕනි කෙනෙක් පැහැදිලිද ඔතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා එහෙම නැති වුණොත් එහෙම ඒ ගෙදර ඒ විදිහට නැන්දම්මා කියන ස්වාමියාගේ අම්මා ඒ විදිහට ඉන්න අකමැති නම් ඇත්තටම ටිකක් ඈත් වෙලා ඉන්න එක වඩා හොඳයි නැත්නම් ඊට වඩා ප්‍රශ්න ගැටලු ඒ නැන්දම්ම ලේලි අතර ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ ওই විදිහට ඒ gedara කටයුතු වල අධිපති භාවය පිළිබඳ ප්‍රශ්නයක් ඒ හටගන්නේ. චූටියට හටගන්නේ ඔබ ඔය දැකලා ඇති ඕනනම් සමාජය හටගන්නවා. ඒ පොඩි පොඩි දේවල් ටිකක් හටගන්න. ඒවා හැබැයි උඩු දුවනවා. ඒ හින්දා ඒ වගේ දැන් තමන්ගේ අම්මගේ ස්වභාවය ගොඩක් ඒ විදිහට ඒ අධිපති භාවය අපේක්ෂා කරන ස්වභාවයක් තියෙනවා නම් එයා කියන විදිහට වෙන්න ඕනි ස්වභාවයක් තියෙනවා නම් ඒ වගේ දරුවෙක් ලේලි කෙනෙක්ව ගෙනල්ලා ඒ ගෙදර තියෙන එක ලොකු ප්‍රශ්නයකට යනවා. පැහැදිලි නේද? ඒ වගේ දරුවෙට තියෙන හොඳම විසඳුම තමයි තමන් ඒ ළඟින් හරි අම්මා තාත්තා බලා ගන්න ඕන ඒ ළඟින් හරි ගෙයක් කුලියට හරි අරගෙන නැත්තම් ඉඩම ලොකුයි නම් වෙනම ගෙයක් හදලා ඒ ගෙදර අධිපතිභාවය තමන්ගේ බිරිඳට පවර්ලා අර අම්මා තාත්තාවත් බලා ගැනීම. ඔවුන් ඔහොම තමයි යෝග කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ප්‍රශ්න ගැටළු වලට යනවා. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි බුදුරණා දේශනා කරනවා අලංකාරානුප්පදානේන කියලා. ඒ කියන්නේ තමන්ගේ හැකියාවට අනුව ඇඳුම් පැළඳුම් ආදී අලංකාරවත් දේ ලබා දීම. ඒකත් විශේෂ කාරණාවක්. ඒ කියන්නේ අතරම විවාහයකට කලින් දෙන්නෙක් අපි හිතමුකෝ ඒ දෙන්න අතර ප්‍රේම සම්බන්ධතාවයක් පවතිනකොට ඒ වෙලාවේදී ඒ විවාහයෙන් ඉන්න කෙනා නොඑක් දේවල් ගෙනහිල්ලා දෙනවනේ. අපි දන්න සමල් ගෙනහිල්ලා දෙනවා. ඊට පස්සේ සමහරලාවට චොක්ලට් ආදී කන්න කැමති දේවල් ගෙනහිල්ලා දෙනවා. ඒ වගේ දේවල් ඇඳුම් වගේ දේවල් තරම් දෙනවා. එහෙම තියෙනවා. ඊට පස්සේ විවාහ වුණාට පස්සේ සමහරලාවට මුදල් දෙනවා. ඔයා ඕන දෙයක් ගන්න කියලා. එතකොට ඒක ඒ විදිහ නෙමෙයි වෙන්න ඕනේ. බුද්ධ දේශනාවට අනුව මේ හැබැයි සමහර බටහිර අයගේ මම ඕක දැකලා තිනවා ඒ රටවල් වල ඉද්දි මේ ඒ අය ඔහොම මල් ගෙනහිලා දෙන ඒවා එහෙම තියෙනවා. ඒ වගේ කාරණා මම දැකලා තියෙනවා. එතකොට ඒකදී බොහොම අර ඒ කාන්තාවගේ හිත ඒ බිරිඳගේ හිත ගොඩාක් සතුටටපත් වෙන කාරණාවක් වෙනවා. ඒ තමන් උදෙසා ස්වාමියා ඒ වගේ දෙයක් කරනකොට. එතකොට බිරිඳට හැකියාව තියෙද්දි ස්වාමියා ඒ දෙයක් කරනකොට එයා ගොඩාක් සතුටටපත් වෙන කාරණාවක් බවට පත් වෙනවා. ඒක ඇත්තරම සාමියෙක්ගෙන් ඒ ඒ අය බලාපොරොත්තු වෙන දේකුත් වෙනවා. කියන්න නැති වුණාට සාමියට කියන්නේ කියන්න නැතුණාට බලාපොරොත්තු වෙනවා. දැන් මට එහෙම සමහර අය කියලා තියෙනවා. ඉතින් දැනගන්න එපා එහෙම කරන්න මෙහෙමයි කියලා. ඉතින් මං ඒවා ඉතින් කිව්වේ නැද්ද කියලා. ඉතින් කියන්න ඕනේද මෙහෙමයි කියලා එහෙම කියලා අය ඉන්නවා. අපේ ඥාතිත් එක්ක කතා කරනකොට අපිට ඒ වගේ දේවල් අහන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඒක ඒ කාන්තාව බලාපොරොත්තු වෙන හින්දා සාමියෙක් ගේ යුතුයකමක් විදිහටත් බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා. මේ වැතර මේ විදිහට පනවලා තියෙන මේ කාරණු ටික මේ මේවා නොකිරුණොත් ඒ gedara ප්‍රශ්න ගැටලු රණ්ඩු අතිශයින්ම ප්‍රබල වෙනවා. ඒවා ලොකු ගැටලු වලට යනවා. විවාහ සමහරවල්ලාට දෙදරා යන්නත් හේතු වෙන හේතු ඔන්න ඔය වගේ පටන් ගන්න ප්‍රශ්න ටිකක් වෙන්න පුළුවන්. අපි මේකෙම වෙලා විතර කරගන්නත් එක ඉස්සරහට යන් ඊට පස්සේ බිරිඳගෙන් සැමියාට යුතු යුතුයකම් බුදුරයන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි එක තමයි gedara කටයුතු සොයා බලා මනාව කරන එක ඒක බිරිඳගෙන් සැමියෙකුට බිය යුතු යුතුයකමක් කියනවා. එතකොට gedara පිරිසුදු කිරීම කටයුතු වෙන්න පුළුවන්. ස්වාමියා උදව් කරනවා කියන එක වෙනම කාරණාවක්. ඒ වුණාට gedara පිරිසුදුවට පිළිවෙලට තියාගන්නවා කියන කාරණාව ස්වාමියෙක් බලාපොරොත්තු වෙනවා බිරිඳගෙන්. පැහැදිලිද? එතකොට බිරිඳ දැන් දෙන්නම රැකියාවලට යනකොට මේ කාරණාවල් වෙනස් වෙනවා. එතකොට දෙන්නම මේ කටයුතු ඔක්කොම එකට කරන්න වෙනවා. සාමාන්‍ය බිරිඳ gedara ඉන්නවා නම් ඒක ඒ වගේ කාරණාවක් ඒ බිරිඳගෙන් වෙන්න යන යුතුයකමක් බවට පත් වෙනවා. ඒ වගේම ඒකට අල්ලලා තව කාරණාවක් අපි කිව්වොත් මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකේ අන්තිම අංගෙ විදිහට නිවසේ සියලු කටයුතු වල දක්ෂ වීම සහ අලස නොවීම කියන එකත් බිරිඳගෙන් සැමියාට විය යුතු යුතුයකමක් විදියට දකිනවා. පැහැදිලිද? එතකොට ඒ ගෙදර කටයුතු වල හොයලා බල්ලා කරන එකට අමතරව ඒ කටයුතු වල දක්ෂ වෙන්න ඕනි කියනවා. කම්මැලි නැති වෙන්න ඕනි කියනවා. ඒ කාරණාවල දක්ෂ නොවුනොත් කම්මැලි වුනොත් අන්න ඒක ඒ සැමියෙක්ගෙන් බිරිඳකට නොඑක් ප්‍රශ්න ගැටලු ඇති වෙන්න හේතුවක් බවට පත් වෙනවා. අපි ඒ කාරණාව දැකලා තියෙනවා. ඔබ මේවා අත්දැකීම් විදියටම දන්නව ඇති. එතකොට කාන්තාවක් බලන්න ඕනේ මේක මගෙන් වෙන්න ඕනේ යුතුයකමක්. මම මේ යුතුයකම හරියට කරන්න ඕනේ කියලා ඒ යුතුයකම් කිරීමෙන් තියෙන යහපත් තමයි දෙපැත්තම හිතවල් දෙක පහසු වෙනවා. දෙපැත්තටම සතුටින් ඉන්න පුළුවන් හැකියාවක් උපදිනවා. පැහැදිලි නේද? අන්න ඒකයි අපි යුතුයකම් කළ යුත්තේ. එතකොට මේ කටයුතු වලදී කොහොමද දක්ෂ වෙන්න ඕනේ කියන එක උත්සාහ මහන්සියෙන් හදා ගන්න ඕනේ. ඒ වගේම තමයි කම්මැලි නැතිව ඒ කාරණාවල යෙදෙන්න ඕනේ. එතකොට ඔය කාරණා එක තමයි දැන් බිරිඳ කියන කෙනා උදෙන්ම නැගිටිනවා කියන එක ස්වාමියෙක් බලාපොරොත්තු වෙනවා. පැහැදිලිද? ඇත්තටම ස්වාමියෙක් ඒ කියන්නේ මම මේක ඒ වැරදියට ගන්න එපා. ස්වාමියා නැගිටින්න කලින් බිරිඳ නැගිටිනවා කියන කාරණාව සාමාන්‍යයෙන් වෙන්න ඕනි දෙයක්. ගෙදරක නැගිටලා දොර ජනෙල් ඇරලා අර ඒ වගේ ඒ කාරණාවලට යනවා කියන කාරණාව ඒක මේ ස්වාමියෙක් ගේ පැත්තෙන් බලාපොරොත්තුවක් බලාපොරොත්තු වීමක් තියෙනවා gedara ඊට පස්සේ ඒ වගේ කරුණු තියෙනවා අපි ඊළඟ කාරණාව ගත්තොත් එහෙම gedara වාසය කරන අයට මනාව සංග්‍රහ කිරීම බිරිඳගේ සාමියකට විය යුතු යුතුයකමක් ඒ කියන්නේ gedara වාසය කරන්න පුළුවන් තව ඥාතීන් වාසය කරන්න පුළුවන් ඒ වගේ අයට ඊට පස්සේ අසල්වාසී අය ඉන්න පුළුවන් එතකොට ඒ වගේ අයට කළ හිත හොඳ හොඳ හිත තියාගෙන සංග්‍රහ කළ යුතු අවස්ථාවේ සංග්‍රහ කරමින් කටයුතු කිරීම බිරිඳගෙන් වෙන්න ඕනේ යුතුයකමක්. ඊට පස්සේ ස්වාමියා ඉක්මවා වැඩි කාම සේවනය නොකිරීම බිරිඳගෙන් ස්වාමියෙකුට වෙන්න ඕනේ යුතුයකමක්. ඊට පස්සේ ස්වාමියා උපයන දේ ආරක්ෂා කිරීම බිරිඳගෙන් වෙන්න ඕනේ යුතුයකමක්. ඔන්න ඔය කරුණු ටික තමයි සාමියෙක් බලාපොරොත්තු වෙන්නේ බොහෝ වෙලාවට බිරිඳගෙන්. එතකොට ඇත්තටම තමන්ගේ සාමියා මොනවද බලාපොරොත්තු වෙන කියන කාරණා බැලුවොත් එහෙම ඔයකේ ඔන්න ඔය වගේ දේවල් තමයි බොහොමයක්ම තියෙන්නේ. ඔබට ඒක දකින්න පුළුවන් වේවි. එතකොට ඒ කාරණා තමන්ගේ පැත්තෙන් යුතුයකමක් විදියට හදාගෙන ඉන්නවා නම් ස්වාමියාට වෙන්න ඕන යුතුයකමක් විදියට ස්වාමියා බලාපොරොත්තු වෙන දේවල් බිරිඳගෙන් සිද්ධ වුණා වෙනවා. ඒ වගේම තමයි අපි අර කලින් කතා කරපු මේ බිරිඳක් ස්වාමියෙක් බිරිඳක්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ටික තමයි ඒ කලින් බිරිඳක් ස්වාමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් තමයි අපි කලින් කතා කරේ. ඒ කාරණා ටික මොනවද කියලා තේරුම් අරගෙන ඒ කාරණා ස්වාමියාගේ පැත්තෙන් හදා ගන්නවා නම් ඒ බිරිඳගේ බලාපොරොත්තු ටික ඉෂ්ට වුණා වෙනවා. පැහැදිලි නේද? එතකොට එතන ප්‍රශ්නයක් ගැටලුවක් හට ගැනීමේ ප්‍රවණතාවය ඊටාත්ම අඩු වෙලා යනවා. එහෙනම් මේ කාරණාව අපි ධර්ම සාකච්ඡාවේදී විස්තර විදිහට අවශ්‍ය පරිදි කතා කරගමු. මේ සියලු දහම් කාරණා ඔබට සතුටුදායක ප්‍රීතිමත් ගිහි ජීවිතයක් ගත කිරීම පිණිස හේතු උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි